ඒක ඉදිරිපත්. ඒ නිසා ඒ පිළිපැදිය යුතු මාර්ගය හැටියට වහන්සේ වදාළේ මධ්‍යම ප්‍රතිපදාව කියන එක. ඒ වහන්සේ පැහැදිලි කළා අය මේ වර්ගිවාත්ංගිකෝ මග්ගෝ එනම් මේ ආර්ය ශ්‍රාන්තික මාර්ගයයි එනම් සම්මා දිට්ඨි සම්මා සංකප්ප සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීව සම්මා වායාම සම්මා සති සම්මා සමාධි කියන මේ මාර්ගය කියලා නැත්නම් මේ ප්‍රතිපදාවයි. අයං කෝසා භික්කවේ මධ්‍යමා ප්‍රතිපදා තථාගතේන අභිසම්බුද්ධා. මේ මධ්‍යම ප්‍රතිපදාවයි තථාගතයන් වහන්සේ විසින් තමන් වහන්සේගේ විශිෂ්ට නුවණින් අන් කිසිවෙකුගේ උපකාරයක් නැතිව අවබෝධ කොට වදාළේ. ඉතින් මේ මධ්‍යම ප්‍රතිපදාව යෙහි පිළිපැදීම හේතු කොටගෙන ලැබෙන ප්‍රතිඵල වශයෙන් තමාම මහන්සේ වදාළ මේ මධ්‍යම ප්‍රතිපදාව චක්කු කරමි නුවණැසගෙන දෙන ඥාන කරමි ඥානයේ උපදවර කෙලෙස් සංසිඳවන ඒ සත්‍ය ධර්මයන් නැත්නම් සියල් දත යුතු ධර්ම සියල්ල අභිඥාය කියන විශේෂ නුවණින් දැන ගැනීම පිණිස ඒවා අවබෝධ කර ගැනීම පිණිස හා නිවන පිණිස පවතී. මේ මධ්‍යම ප්‍රතිපදාව කියන්නේ මධ්‍යම ප්‍රතිපදාවෙහි පිළිපැදයි මේවා ලබන්නට තිබෙන්නේ. නුවණ දියු උපදවා ගැනීම, කෙලෙස් සංසිඳවා සංසිඳීම, ඒ දතයතු දුක්ඛාදී ධර්මයන් දැන ගැනීම, ඒ දතයතු දුක්ඛාදී සත්‍යයන් අවබෝධ කිරීම නිවන සාක්ෂාත් කිරීම කියන මේ සියල්ලම කරන්නට තිබෙන්නේ එකම පිළිවෙත. ඒ පිළිවෙත තමයි මජ්ක්‍ධිමා පටිපදා. සමයෙන් බුදුරජාණන් වහන්සේ වදාළා. එහෙම මේ ප්‍රතිපදාව පිළිපැදිය යුතු ප්‍රතිපදාව වදාරා. ඊළඟට උන්වහන්සේ වදාළේ චතුරාර්ය සත්‍ය. ඉදං කෝ පන භික්කවේ දුක්ඛං අරිය සත්‍යං ජාතිපි දුක්ඛා ජරාපි දුක්ඛා ව්‍යාධිපි දුක්ඛෝ මරණම්පි දුක්ඛං අප්පියේහි සම්පයෝගෝ දුක්ඛෝ පියේහි විපයෝගෝ දුක්ඛෝ යම් පිච්ඡං නලබ්ධති සම්පි දුක්ඛං සංකිට්ඨේන පංචඋපාදානස්කන්ධා දුක්ඛං මෙලෙස වහන්සේ වදාළේ ඒ පළමු සත්‍යය වෙන දුක්ඛාවේ සත්‍යය ඉදං කෝපන භික්කවේ දුක්ඛං අරිය සත්‍යං මහණෙනි මෙය දුක්ඛාර්ය සත්‍යයයි ඒ දුක්ඛාර්ය සත්‍යය මෙයයි කියලා ඊළඟට ඒ දුක්ඛාර්ය සත්‍යය උන්වහන්සේ දක්වන්නේ වදාරන්නේ ජාතිති දුක්ඛා ආදී මේ වචන වලින් ජාතිති දුක්ඛා ජාති අපි කියන්නේ ජාතියද කියන ජාතිති දුක්ඛා ජාතියට දුකයි. ජාතිය කියන්නේ ඒක වෙනත් තැන්වල පැහැදිලි කර පිළිෙන්නේ ජාති සංජාති ඔක්ඛන්ති අභිනිප්පත්ති කන්දානං පාපභාවෝ ආයතනානං පටිලාභෝ අයං උච්චති ජාති. ජාති කියන්නේ ඒකයි. අපි ඒ සාමාන්‍යනික තේරුමක් ඊට දෙන්නේ ජාති කියන්නේ ඉපදීම කියලා. නමුත් ඒ ඉපදීම කියන වචනය ගත්තම ඉපදීමට සම්බන්ධ වෙන දැන් අපි කෙනෙකු පිළිබඳව කතා කරන විට උපන් දිනේ කියලා කියන්නේ ඒ ඉපදුණු දිනේ කියලා. ඒ මව කුසින් දිවිවීම අපේක්ෂා කොටයි එතන ඉපදීමේ කියන්නේ. නමුත් ಜಾති කියන එක බුදුරජාණන් වහන්සේ වදාරා තිබෙන්නේ ಜಾති සංජාති ඔක්කන්ති. ඔක්කන්ති කියලා කියන්නේ ඔය මව කුස ප්‍රතිසම්භි ගැනීම කියන එක. ඔක්කන්ති සති කියන වචනේ තේරුම පිවිසීම කියන එක. හරියට මව් කුසට පිවිසෙන්නාක් මෙන්නේ ඒ පහළ වීම ඉපදීම නැත්නම් ඒ ප්‍රතිසන්දි ගැනීම වන්නේ. ඒ නිසා ඒ වචනේ බුදුරජාණන් වහන්සේ වදාළා කියනවා. කන්ති. ಜಾති සංජාති. ಜಾතිය කියන ඒ ප්‍රතිසන්දියක් සංජාති කියන විට සං කියන උපසර්ගයේ යොදා ඒ જાතිය විශේෂණ කරන කන් කියන උපසර්ගයෙන් එයින් දක්වන්නේ මනාකොට හොඳ හැතිම පහළවීම ඇතිවීම කියන එක. දැන් දෙවිවරුන් අප වගේ නෙවෙයි. අපගේ මෞඛුස ප්‍රතිසන්දි ගැනීම වශයෙන් ඇතිවන ඒ අවස්ථාවේ తත්වය පියවි ඇතින් තබා සාමාන්‍ය උපකරණ ඇසකින් හෝ දැකගත හැකි තත්ත්වයක් නෙවෙයි. තාම සූක්ෂම තත්ත්වයක්, සියුම් තත්ත්වයක්. ඒ මා උපස ප්‍රතිසම්පි ගැනීමේ කියන්නේ. දෙවිවරු එහෙම නෙවෙයි. ඒ අය සර්ව සම්පූර්ණ ශරීරයක් සහිත පුද්ගලයෙකු හැටියට පහළවන්නේ. ඉතින් එහෙම ඒක තමයි සංජාති කියන එක දක්වන්නේ. සංජාති ඔක්කාන්ති කියන එක මෞකුස ප්‍රතිසන්දි ගැනීමවත් වදාන. උත්පන්ති අබිනිබ්බප්ති කියන එක අර ඔය දෙවියන් ධක්මයන් ඒ සම්පූර්ණ පහළ වීම දැක්වීම. අන්භාවන් පාතු භාව දැන් එහෙම අර අනිත් වචන වලින් ජාතිය සංජාතිය ඔක්කාන්තිය අභිනිබ්බත්තිය කියා වදාරලා ඊළඟට කන්ධානං පාතු භාවෝ කියන එක දක්වනවා. කන්ධානං කියවේ ස්කන්ධයන්ගේ පාතු භාවෝ කියන්නේ පහළ වීම. ස්කන්ධයන්ගේ පහළ වීම. අන්ධානම් පාතු භාවෝ. දැන් එහෙම දක්වන විට ඒ ස්කන්ධ යම් කිසි තැනක සත්වයේ කුයි කියා මේ ප්‍රඥාප්ති වශයෙන් කතා කරන පහළ වීමක් වන්නේ නම් එතන මොනතරම් අபிසංඛ්‍යාවකින් උවද ස්කන්ධයන්ගේ ඇත් පහළ වීමක් වෙනවා. කියන්නේ ස්කන්ධයන්ගෙන් තොර වූ සත්වයක පිළිබඳව කතා කරන්නට බෑ. ඒකට සන්ධානං පාතු භාවය කියන්නේ ස්කන්ධයන්ගේ පහළ වීමක් වේද කියන එක. පහළ වේ පහළ වීම. ඒකට ස්කන්ධ කීවේ රූප, වේදනා, සංඥා, සංඛාර, විඥාන කියන මේ පහ. ඒ පහ අතුරින් ඒ මනුෂ්‍ය ලෝකය, දිව්‍ය ලෝකය, තිරිසන් අපාය, නිරය කියන මේ තැන්වල ස්කන්ධ පංචකයම තිබෙනවා. කොටින් කියනවා නම් කාම ලෝකෙහි ඒ ස්කන්ධ පංචකයමයි ලැබෙන්නේ. රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන කියන මේ පහම තිබෙනවා. අසං සත්ව කියා භ්‍රම ලෝකයක් තිබෙනවා. එහි ලැබෙන්නේ රූපස්කන්ධය පමණයි. එහෙම වන්නේ ඒ ධ්‍යාන උපදවාගත් තැනත්තා ඒ ධ්‍යානයේ වැඩිමේ දියුණු කෙරුවේ එක අදහසක් ඇතිව. මොකක්ද ඒ අදහස? සිත හැම දුකකටම කාරණය. දුක පවත්නේ සිත නිසායි. ඒ සිත නැති තැන මෝක්ෂයයි සපයි කියා සකාගෙන සිත දුරු කිරීම සඳහා ඔහුගේ ඒ ධ්‍යාන සිත බැලුවා. ඔහු උපදවපු ධ්‍යානයේ චතුර්ථ ධ්‍යානය. පංචකමයේ හැටියට නම් පංචම ධ්‍යානය. ඒ ධ්‍යානය උපදවාගත්තේ තැනත්තා ජී චිත්තං සිත එපා සිත අස්තිරි නැවත් සිත එපා කියන්නේ මේ අදහස ඔහු දියුණු කළා. එහෙම දියුණු කිරීමේ හේතුවෙන් වූයේ කුමක්ද? ඔහුගේ බලාපොරොත්තු පරිදි ඔහුගේ අදහස, අභික්‍රාය, අභ්‍යාසය වූ පරිදි ඒ සිත නැති භවයක් ලැබුවා. ඒ සිත නැති භවයක වුවද ජීවත් වන කෙනෙක් නිකම් සාමාන්‍ය කෙනෙක් නෙවෙයි ජීවත් වන භක්මයේ ලැබෙන්නේ භක්ම ශරීරයක්. එහෙත් ඒ භක්ම ශරීරය ඇසුරු කොට සිතක් පවතින්නේ නැහැ. සිත නැති කයක් පවතින. ජීවිතේන්ද්‍රිය පවතින. එනිසා ඒ ඒ භක්මයා පිළිබඳව අභිධර්ම න්‍යායන අභිධර්මයේ අනුව කතා කරන විට කිය යුතු තිබෙන්නේ ඒ තැනකාට කර්මයේ නිසා වැඩෙන්නේ ජීවිත නවක රූප කලාපයේ කියන ජීවිතයේ නවවැනි කොට ඇති රූප කලාපය. එතකොට පඨවි ආපෝ තේජෝ වායෝ වන්න ගන්ධ රස ඕජා ජීවිත කියන මේ නවය තමයි කර්මජ කලාප වශයෙන් වැඩේ. එහෙම සත්වයේ කියන්නේ අසඤ්ඤ සත්ත්ව කියලා කියන්නේ ඒ අසඤ්ඤ සත්වයේ කියලා කිව්වේ සංඥාව නැති බවෙහි ඇලුණු කියන එක. සංඥාව නැති එකටයි ඔහුගේ කැමැත්ත. සංඥාව තිබෙන්නේ සිතේ සිතක් තමයි. සිත තිබෙනවා නම් සංඥාවක් තිබෙනවා. සිත නැතිනම් සංඥාව ආදී කොට ඇති සිත සමග පවත්නා ඉතිරි ධර්මයක් ලැබෙන්නේ නැහැ. ඒ නිසා ඔහුට වේදනා සංඥා සංඛාර විඥාන කියන සතර නාම ස්කන්ධයම නැහැ. හිරෙන්නේ රූප ස්කන්ධය පමණයි. ඒ භූමියේ ආවිෂය මහා කල්ප 500ක් කියලා වතුන. මහා කල්ප 500 මුළුල්ලෙහි ඒ සත්‍යයේ ජීවත් වන බ්‍රහ්මයේ හැටියට සිටිනවා. එහෙත් කරන කිසිවක් කිසිවක් කරන්නට බෑ. හුදු ජීවත් වීම පමණයි. ඒ ඉරියව්ව පවා මේ භූමියේ ඉඳ නැත්නම් මේ මිනිස් ලොවදී ඒ තැනත්තා ධ්‍යානෙ උපදවාගෙන ඒ සිත නිරුද්ධ කිරීමේ අභිලාෂය වඩමින් සිටියේද එහෙම සිට ඒ ධ්‍යානෙ නොපිරිහි යම් ඉරියව්වකින් මේ භවයේදී චුත වුණාම يعني සමහරුන්ගේ මරණය සිදුවන්නට පුළුවන් ඉඳගෙන ඉඳදී මේ සමහරු ඔය පුටුවක් මත වාඩි වී සිටියදී සමහරු මෙරි තිබෙනවා මේ වාහනේ ආසනෙහි වාඩි වෙලා ඉන්න. බහින්නේ කියනකොට බහින්නේ නැහැ. බැලුවම මැරිලා. එහෙම මැරෙන්නට පුළුවන් ඉඳගෙන ඉන්නේ. අන්න ඒ විදිහේ යම් කිසි ඉරියව්වකින් නම් ඒ ධ්‍යානයේ උපදවාගෙන ඒ නොපිරිහි කාලක්‍රියා කරන ඒ ධනස්සා කරු කලුරිය කලේ. ඒ ඉරියව්වෙන්මයි අර භ්‍රම ශරීරය පහළ වෙන බව දක්වා තිබෙනවා. ඉතින් මේ ඉරියව්වේ පහළ වෙන මේ බඹ පිරුවක් භක්ම කයක් තියෙනවා. ඒ කය ඒ ඉරියව්වෙන්ම ඒ ඉරියව්ව වෙනස් කිරීමට නම් සිතක් කියන්නට ඕනේ. එහෙම සිතක් නැහැනේ. ඒ ඉරියව්වෙන්ම කොයිතරම් කාලයක්ද වාසය කරන්නේ? මහා කල්ප 500ක්. ඉතින් එහි ඒ ධානයෙහි ශක්තිය තිබෙන්නේ. ඒ තරම් කාලයක් මේ භය භවය පැවැත්වීමට. ඒ ශක්තිය අවසන් වූ හැටියෙම තමන් ඒ ධාන බලයෙන් දුරුකර ලැබූ සිත නැවත උපදින්නට පටන් ගන්නවා. ඒ නිසා එතනත් මෝක්ෂයක් නෙවෙයි. తాවකාලිකව හිත මහා කල්ප 500ක් තුල නවත්වා කැදීමක් පමණයි කෙරෙන්නේ. ඒක අසන්නකම්. දැන් ඒක ගැන වුණද කතා කරන්න නම් ඒ ඒකේ එතනක් જાතියක් තිබෙනවා. જાතිය ගැන ඉපදීම. පහළ වීමක් තියෙනවනේ જાති. ඒකට සංජාති කියකත් නැහැ. මොකද සම්පූර්ණ ශරීරයක් එතන පහළවක් ඔක්කන්ති කියලා දක්වන ඒ මෞකුස ප්‍රතිසන්දි ගැනීමක් නෙවෙයි. ඒ මෞකුස ප්‍රතිසන්දි ගැනීම සඳහා පමණක් නෙවෙයි ඔක්කන්ති කියන එක පාවිච්චි කරත හැකි හරියට යම් කිසි තැනක සිට තවත් තැනකට ගියා වගේ ඔක්කන්ති කියන එක පිළිසීමේ කියන අර්ථය තියෙනවා. සංධානං පාපභාවෝ කියන එකෙන් එක ස්කන්ධයකගේ ප්‍රාදුර්භාවය පහළ වීම එතනවා නිර්ූපස්කන්ධයේ පහළ වීම ඇතිවීම. ආයතනමං පටිලාභෝ කියන එක. ඒ ආයතන කියන එක එනවානේ ආයතන 12ක් දක්වනවා. ඒ 12න් එහි තිබෙන්නේ එහි චක්කායතන, සෝතායතන, ඝානායතන, ජීවආයතන, කායායතන, මනායතන කියන ඒවා නැහැ. ඒකක්වත් නැහැ. චක්ඛායතන, සෝතායතන, ඝානායතන, જીවහායතන, කායායතන, මනආයතන කියන ඒ අධ්‍යාත්මික ආයතන පහ එහි නැහැ. එහි ඒ වුණාට එතන ඉන්න භක්මයාට ශරීරයක් තියෙනවා. ඒ ශරීරයක් තිබෙන නිසා දැන් ඒ ඒ භක්මයාට ඔහුගේ ශරීරයවත් පේන්නේ නැහැ. ඔහුට ඔහුගේ ශරීරයවත් පේන්නේ නැහැ. ඔහුගේ ශරීරය පේන්න ඔහුට ඇස් පේන්නට ඕනේ. ඔහුගේ ශරීරයවත් පේන්නේ නැහැ. ඉතින් එහෙම ශරීරය තිබිලා ඇස් තිබුණා ඇස් පෙනෙන්නට සිත තියෙන්න ඕන. සිතක් නැහැ. ඒ නිසා ඔහුට ඔහුගේ ශරීරයවත් තියෙන්නේ නැහැ. එහෙම වුණාට ඔහුගේ ශරීරය අන් අයට දැකින් දකින්නට පුළුවන්. ඒ විදිහේ අභිඥා උපදවාගෙන බලන කෙනෙකුට ඒ ස්ථානයේ වාසය කරන ඒ භක්ති ශරීරය දකින්නට පුළුවන්. දකින්නට පුළුවන් මොකද රූපයක් තිබෙනවා. රූපය කියේ මේ ශරීරයක් පහළ වෙලා තිබෙනවා. ඒ ශරීරය ශරීරේ වර්ණයක් තියෙනවනේ. යම් කිසි වර්ණයක්. ඒ වර්ණය තමයි දැකිය හැකි. දැන් අපි මේ කාව දකිතා. ඒ ඒ දකිනු ලබන දේහි පැතිර පවතින වර්ණ රූපය නැත්නම් අපිට දකින්නට බෑ. දකින්නට දකින්නට දෙයක් නෑ ඒක. දැකිය හැකිවන්නේ ඒකනේ රූපායතනං කනිදස්සන රූපං ඊතරං අනිදස්සන රූපං කියලා කියන්නේ ඒ රූපාරම්මණය කියන වර්ණ රූපයේ පමණයි දකින්නට පුළුවන් රූපය කියලා දක්වන්නේ. ඇසින් දැකිය හැකි රූප. ඒකයි කනිදස්සන රූප. ඊතරං අනිදස්සන රූපං අනිත් රූප සියල්ලම අනිත් රූප 27ක් දක්වනවා. ඒ රූප 27ම අනිදස්සන. චක්කු විඥාණයෙන් දැනගන්නට බෑ. චක්කු විඥාණයට ගෝචර වන්නේ නැහැ. ගොදුරු වන්නේ නැහැ. අනිදස්ස. ඒ භක්ම ශරීරෙහි ඒ ආයතනයේ තියෙන රූප ආයතන. ඒ නිසා ඔහුටම ඔහුගේ ශරීරය පෙනෙන බවක් නැති වුණා. අන් අයට දකිත හැකියි. ඒ බාහිර ආයතන තිබෙන ආයතන, රූප ආයතන තිබෙන ශබ්දය නැහැ. ශබ්දය නැහැ. ඒ ගන්ධ රස පුඨබ්බ ඒ පොට්ටබ්බේ වුණත් දැන් දැන් භ්‍රක්‍මයකට වෙනත් භ්‍රක්‍මයන් ගැන කතා කරනවා නම් ඒ භ්‍රක්‍මයින්ට කාය ප්‍රසාදය ඒ කාය ප්‍රසාදය නැති නිසා පොට්ටබ්බේ කියන ඒ අරමුණ කයෙහි ගැටෙන පොට්ටබ්බයන් දැන ගැනීම සිදුවන්නේ නැහැ. සිදුවන්නේ නැහැ. ඝන ප්‍රසාදය නැහැ. ඒ ඝන ප්‍රසාදය නැති නිසා ගඳ සුවඳ දැන ගැනීමක් නැහැ. ජීවහ ප්‍රසාදය නැහැ. ඒ જીවහා ප්‍රසාදය නැති නිසා රස දැනගැනීමක් නැහැ. ඔව්හු ආහාරයෙන් යැපෙන්න උද නොවේ. ආහාරයෙන් කියන්නේ කබලීකාර ආහාර. අනිත් ආහාර වලට තියෙනවා පස් ආහාර, මනෝ සංචේතන ආහාර, විඥාන ආහාර කියන ඒ ආහාරයේ තිබෙනවා. කබලීකාර ආහාරය නැහැ. ඒ නිසා උනට අනිධ්‍රක්මයෙන්ද ආහාර රූපත් නැහැ. ඒ විදිහේ තත්වයක් කවුන් පිළිබඳව තිබෙන්නේ ධර්මයේ. නමුත් ඒ ධර්මයෙන් ගෙන් ඔය අසඤ්ඤ සත්‍ය කියන භක්මයාගේ తත්වය සිත නැති කයක් පමණක් පවත්නේ. එතන රූපස්කන්ධයේ පහළ වීම ධාතු වශයෙන් නැතිවන්නේ පවතින්නේද ඒ රූපස්කන්ධය, චිතවන්නේද ඒ රූපස්කන්ධය. ඒ එතකොට ඒකේ ප්‍රතිසන්දියත් රූපය, පැවැත්මත් රූපය, චිතියත් රූපය. දැන් අප පිළිබඳව නම් අපට ප්‍රතිසන්ධිය වශයෙන් ප්‍රතිසන්ධි අවස්ථාවේදී රූප පහළ වෙත ප්‍රතිසන්ධිය කියාගන්නේ සිත වශයෙන් ප්‍රතිසන්ධි සිතේ කියන්නේ විපාක. කර්මයෙන් කර්මයෙන් ලබා දුන්න කර්මයෙන් උපද වූ විපාක. කර්මයගේ විපාක. ඒ සිත ලැබෙන. ඒක ප්‍රතිසන්ධි කෘත්‍යයෙන් උපදිනකොට ඒ ප්‍රතිසන්ධි සිත හා පෙරපසු නොවි උපදනා රූප කොටසක් තිබෙනවා. කාය දසක, භාව දසක, වාසු දසක කියා අප පිළිබඳව දක්වන්නේ ඒවා. මව කුස ප්‍රතිසන්දි ගන්නා සත්‍යයන් පිළිබඳව. ඒ එතන එහෙම ඒ මව කුස ප්‍රතිසන්දි ගන්නා සත්‍යයන් ගැන කතා කරනවා නම් ස්කන්ධ පහම පහළ වෙනවා. ඒ කියන්නේ ස්කන්ධ පහ මේ දැන් පවත්නා තත්වයෙන් සම්පූර්ණ වෙලා නෙවෙයි. ඇස් කන් ආස ආදී ඉන්ද්‍රියයන් සම්පූර්ණ වෙලා නෙවෙයි. එහෙම නැතුණා රූපස්කන්ධය පහළ වෙනවා ප්‍රතිසන්දියත් සමගම. නේ කාය දසක භව දසක වස්තු දසක කිව්වා එතන රූප ඒ රූපස්කන්ධ සිත පව සිත පහළ වෙනවා ඒ විඥා ප්‍රතිසංවිකෘත්තේ ඒ සිතත් සමග පවතිනවා වේදනා සංඥා සංඛාර කියන ඒ වාට බෙදෙන ස්කන්ධයන්ට බෙදෙන চৈতසික ඒ නිසා පංචස්කන්ධයෙන්ම ලැබෙනවා මව කුස ප්‍රතිසන්දි ගන්න අය ඒ කා පිළිබඳවත් කියන්නට පුළුවන් අන්ධානං පාසු භාවෝ කියන මේ කාම ලෝකයේ උපදින අය පිළිබඳව රූප ලෝකයේ ඒ ඒ කයයි සිතයි දෙකම පවත්නා පංචස්කන්ධයේ පවත්නා රූපී භක්මයන් පිළිබඳව එක ස්කන්ධයක් වූ රූප ස්කන්ධයේ පමණක් පහළවන ඒ අසඤ්ඤ සත්ත්ව භක්මයා පිළිබඳව ඊළඟට අරූප භූමියේ සතර නාම ස්කන්ධයන් ලැබෙන ඒ අරූපී භක්මයන් පිළිබඳව පහළවීම ඇතිවීම ඉපදීම කියන මෙය දැක්වීමට කන්ධානං පාපු භාවෝ කියන එක යොදන්නට පුළුවන්. ඒ සියලු දෙනා පිළිබඳ. ආයතනානං කටිලාභෝ කියන එකත් යොදත හැකි සුදුසු කර්ම. සුදුසු කර්ම. හැම දමයි කියලා කිව්වනේ ඒ ආයතනයන් අතුරෙන් චක්ඛායතන, සෝතායතන ආදී ඒ අසංජ සත්‍යෙහි ලැබෙන්නේ නැහැ කියලා අධ්‍යාත්මික ආයතන සය. එහෙත් අරූපී භක්ම ලෝකවල එයින් චක්ඛායතන සෝතායතන ධානායතන ජීවායතන කායායතන කියන ඒ අධ්‍යාත්මික ආයතන පහන එහෙත් මන ආයතනෙ ඉඳ මන එනි රූපායතන සද්ධායතන ගන්ධායතන රසායතන පොට්ටබ්බායතන කියන ඒවාද නැහැ ඒ නැත්තේ රූප නැති භවයක් නිසා ඒ ආයතන ධම්මායතන තියෙනවා දැන් අනිත් රූපී භක්ම ලෝකවල ඒ තැන්වල ආයතනයන්ගෙන් ආයතනානං පටිලාභෝ කියන එකේ ආයතනයන්ගෙන් චක්කායතනෙ සෝතායතනෙ කියන මේ දෙක තියෙනවා ධානායතන ජීවආයතන කායායතන නැහැ මනායතනෙ තියෙනවා රූපායතන සද්දායතන ගන්ධ ආයතන රසායතන පුට්ඨබ්බායතන කියන මේවායින් රූපායතන සද්දායතන ඒ ගන්ධායතන ගන්ධන ආග්‍රහණය කිරීමක් නොකරන තත්වයක් තිබෙත්. ඉතින් ඒ නිසා ඒවා නෑ ගන්ධායතන, රසායතන, පොට්ටබ්බායතන, ධම්මායතන තිබෙනවා. අනේ ඒ විදිහට සුදුසු පරිදි ඒ භවයේ පහළවීම, ඇතිවීම. ඉතින් ඇතිවීම වන්නට අපි දන්නවා. යම් කිසි තැනක සත්වයකගේ ප්‍රතිසන්දියක් ඇතිවීමට ඒ සත්වයා සම්බන්ධව පැවති නාම රූප ධර්මයන්ගේ නැත්නම් ස්කන්ධයන්ගේ ඊට పూర్ව භවයේ වූ ත්‍ුතියක් වන්නට ඕන. ත්‍ුතියකින් තොරව ප්‍රතිසන්දියක් ලැබෙන්නේ නැහැ. ප්‍රතිසන්දියක් වන්නට ත්‍ුතියක් ඊට පෙර පවතින්නටම ඇතිවන්නටම ඕන. ඉතින් ඒ නිසා යම් කිසි තැනක ප්‍රතිසන්දියක් ගන්නෙ නම් මේ ගන්නේම තවත් තැනකින් චුත වීමක් වූ කල්හි අලුත් සත්වයෝ ඉපදීමක් බුද්ධ ආගමේ ගැන්වෙන්නේ නැහැ අලුතෙන් සත්වයන්ගේ පහළ සත්‍යයකගේ පහළවීම සඳහා අවශ්‍ය කරුණු තිබෙනවා රාශිය එයින් ප්‍රධාන කාරණය එක එක භවයක් පිළිබඳව සැලකන විට ඒ භවයෙහි උත්පත්තිය ගෙනදීමට හේතු වන කර්මය. ඒ කර්මයේ පමණ සත්වයෙකුගේ ප්‍රතිසන්දිය ඇති කිරීමට ප්‍රමාණවත් නොවේ. ශක්තිමත් නැහැ. ඒ කර්මයට ලැබිය යුතු තවත් උපකාර ලැබෙන්නට ඕන නොලැබුණොත් කර්මය ප්‍රතිසන්දියක් දෙන දීමේ හැකියාවක් ඇති එකක් වන්නේ. ඒ අනිත් ධර්ම තමයි කෙලෙස් නාමයෙන් දක්වන්නේ. ක්ලේශයෝයි. ඒනි ප්‍රධාන වශයෙන් අවිද්‍යාවත් සංහාවක් කියන නේද? අවිද්‍යා සංහා. ඒවා යම් තාක්කල් සම්පානගතව පවතිද්ද ඒ තාක්කල් සත්වේකුගේ ප්‍රතිසන්ධිය නවත්තන්නට බෑ. ඒ ප්‍රතිසන්ධිය නවතින්නේ. ඒ ප්‍රතිසන්ධියේ නැවැත්ම තමයි ඒක විවක්ති කියලා දක්වනවා. මේ ස්කන්ධ පංචකයේ පැවැත්ම දුක පවත්ති. ඒ ස්කන්ධ පංචකයේගේ නැවැත්ම දුකෙන් නිදහස් වීම නිවක්ති. එතකොට ඒ පැවැත්මයි නැවැත්මයි. පැවැත්ම කෙලෙස් ඇති තාක්කල් නැවැත්ම කෙලෙසුන් සහ මුලින් නැති කිරීම නිසා අන්න ඒ જાතිය තමා බුදුරජාණන් වහන්සේ මේ සාංසාරක දුක්ඛය නැත්තම් දුක්ඛාර සත්‍යය වදාරණ අවස්ථාවේදී පළමු කොටම දේශනා කොට වදා ජාතිපි දුක්ඛ ජාති ඒ කාරණයක් තිබෙනවායි. ඒ දැන් දුකයි කියන මේ ස්වභාවය නැත්තම් ඒ දුකේ පිළිබඳව දතේති තව හුඟක් කර්ම තිබෙනවා. දුක්ඛස්ස පීලනත්ෝ සංකසත්ෝ සම්තාපට්ඨෝ විපරිණාමට්ඨෝ අභිකමයට්ඨෝ කියා ඒ දුක පිළිබඳව දැක්වෙන කරුණු තිබෙනවා ඉගෙනගත යුතු එහි තිබෙන තීලනාර්ථය හීලනාර්ථය කියන්නේ දුකේ කියන්නේ පෙළන්න, පෙළනු ලැබීම. හීලනාර්ථය කියන්නේ පෙළීම. ඒ පෙළීම දක්වන්නේ අභින්න සම්පති පීලනත්තේන දුක්ඛං කියලා. අභින්න අභින්න කියන්නේ නිරන්තරයෙන් නිරතුරු සම්පති පීලනත්තේන එහාපසින්ම පෙළනාර්ථය දුක්ඛං මොකද එහෙම කියන්නේ? අභින්න සම්පටි තීලනක් තියෙන දුක්ඛං කියන්නේ ඒ සම්පටි තීලණය කියන මේ ඇතිවන්නේ මේ මේ උපදින ධර්ම සියල්ලදීම තිබෙන අනිත්‍ය නිසා. ඒ අනිත්‍ය නිසා මොකද වන්නේ? ඇති වෙන ඇති වෙන හැම එකක්ම නැති වෙන. ඇති වෙන එකක් නැති වෙන. එතකොට නැතිවීම නිසා තව එකක් ඇති කරගන්නට ඕන. දැන් අපට මේ අපව පෙළෙන දේ අතුරෙන් ඉතාලම එකම පෙළෙන දේ හැටියට ගත යුතු තිබෙන්නේ මේ පංචස්කන්ධය. ඇයි මේ පංචස්කන්ධය নিরතුරු පැවැත්මක්, නිරාන්තර දිගටම කවදාවත් නැති නොවි පවතින බවක් මේ ස්කන්ධ පංචකෙහි නැහැ. හටගත් දැන් පතන්න අර විපරිණාම කියන්නේ සීලනත්ත්වෝ සංකතත්ත්වෝ සංකතත්ත්වෝ මම කියන්නේ කියේ සීලනත්ත්වෝ සංකතත්ත්වෝ සංතාපට්ඨෝ විපරිණාමං පීලනාර්ථය, සංකතාර්ථය, සංతాපාර්ථය, විපරිණාමාර්ථය කියන මේ කරුණු හතර. පෙළෙන පෙළෙනවාය කියන මේ බව. අනිත් එක සංකතයයි කියන බව. සංකත කියන්නේ හේතුන් ප්‍රත්‍යයන් විසින් සකස් කරන එක. ඒ නිසා ස්වභාව වශයෙන් ශක්තියෙන් ස්වෛරී බලයක් ඇතිව පවත්නා එකක් නෙවෙයි. තවත් ධර්මයකගේ නැත්නම් ධර්ම රාශියකගේ උපකාරයෙන් පැවතගෙන යන්නේ. එහෙම தත්වයක් තියෙනවා. ඒ සංකත ධර්මයන්ගේ ස්වභාවය ඒකයි. දැන් මේ සංකත නොවේ නම් අපි ඛණ්ඩ බොණ්ඩ ඕනේ නැහැ. මේ ස්කන්ධ පංචකයේ පිළිබඳ తত্ত্বය හේතුන් ප්‍රත්‍යයන්ගෙන් සකස් කරන බවක් කියන එක නැත්නම් කැයිතු නැහැ, බියයිතු නැහැ. එහෙම නිකම්ම පවතින්නට ඕන. නමුත් කෑම දීමෙන් තොරව මේ කය පවත්වාගෙන යන්නට බෑ. මේකේ උපකාරය කරන්නට ඕන. දැන් ඒ උපකාරය ලබා දීමට ලබා දීමට පමණ ඒ ඒ ඒක පමණක් සීමා කොට සලකපත් පංචස්කන්ධය අපට දෙන දුක කොයිතරම්ද කියලා හිතාගත හැකියි. නේ? සමහරු කියනවානේ මේ සියල්ලම කරන්නේ බඩවියත රැක ගැනීමටයි කියන. එතකොට මේ බඩවියත රැක ගැනීම කියන්නේ මේ ජීවත් වීමට ජීවත් වීම. ඒ ජීවත් වීමට ඒ තරම් දෙයක් කරන්නට වන්නේ නිකම්ම මේ ජීවිතය පැවතගෙන යාමට පුළුවන් කමක් නැති නිසා. ඒකට උවමනා කරන දේවල් අපයන්නට ඒ අවස්ථාවලදී මේ උපකාර නොකළොත් මේක ඇද වැටෙනවා. මේ සංකත බව නිසා තමයි මේ තත්ත්වය ඇතිවෙන්නේ. ඒ උපකාරක ධර්මයන්ගෙන් සකස් කිරීමක් කළ යුතුයි. දැන් ඒ සංකත බවක් මෙහි නැත්නම් දෙව්ලොව උපදින්නට එයි කියලා අපි වෑයමක් කරන්නට ඕනේ නැහැ. සමහර අපි වෑයම් කරනවා. පොයක් නැර සිල් සමාදන් වෙනවා. සමහර විටක පොය අටකම සිල් සමාදන් වෙනවා. සිල් සමාදන් වෙනවා. බොහෝ දෙනෙකුගෙන් ඇහුවොත් කියයි කුමටද කියලා දිව්‍ය ලෝකේ යන්නේ. දිව්‍ය ලෝකේ යන්නේ. ඇයි දිව්‍ය ලෝකේ යන්නේ? මේ ලෝක නරකද? ඒ දිව්‍ය ලෝකේ යන්නේ මේ ලෝකෙහි තියෙන කරදර, හිරිහැර, දෙව්ලොව නැtei කියා සලකගෙන. සලකගෙන එහි යන්නට. ඉතින් මේ දිව්‍ය ලෝකේ යන්නට බුදු කැමැත්ත පමණක් මදිද? බුදු කැමැත්ත ගමන්ගේ තියෙන ආශාවක් ඒ පමණක් මදිද? ඒ මදි. ඇයි මදි වන්නේ? ඒ දෙව්ලෝ පංචස්කන්ධය මේ හුදු කැමැත්තෙන් පමණක් ලබා වෙන එකක් නෙවෙයි. ඊට වමනා කරන කර්මයේද තිබෙන්නට ඕන. ඒ ඒ ඊට වමනා කරන කර්මය සකස් කිරීම වශයෙන් මොකක්ද කළ යුතු තිබෙන්නේ? වැරදි වලින් වළකින්නට ඕනේ. ඒ නිසා සිල් දකින්නට ඕනේ. අනික පින් කරන්නට ඕන. එතකොට එක කොටසකින් වැළකිය යුතුයි තව කොටසක් කළ යුතුයි. මේ දෙකම අපට බොහොම පහසුද කරන්න. පව් කිරීමද පව් නොකිරීමද වඩා ලේසියි. මේ Tamange ඉඳුරන් ඉනවා ගැනීම සඳහා සමාජයේ සිද්ධ නැමෙන යම් යම් අකුසල කර්ම තිබෙනවනේ ඒවා කිරීමද නැත්නම් ඒවායින් වැළකී සිටීමද කෙනෙකුට පහසුවක් සිත මහා පුදුම දෙයක් සිතේ ගමන හැම විටම පහත් තැන්වල සිත බොහොම චපල ස්වභාවයක් නිසා අකුසල් කිරීමේදී ලොකු වීර්යයක් වමනා කරනවා. ඒ මොකද? අකුසලයෙන් වළක්වාලන්නටත් වීර්යයක් ඕනේ. ගලපින්නටත් වීර්යයක් ඕනේ. කුසලයේ යෙදෙන්නටත් වීර්යයක් ඕනේ. මෙන්න මේ නිසා ඒ කුසල් කිරීමේ කියන එකත් නිකම්ම පහසු දෙයක් නෙවෙයි. අකුසලෙන් වළකිනවයි කියන දෙයක් පහසු දෙයක් නෙවෙයි. ඉතින් කොයිතරම් අපහසු වුණත් දෙව්ලොව උපදින්නට නම් ඒක කරන්න එපා. අන්න මේ දෙව්ලොව පංචස්කන්ධය ලැබීමට කෙනෙක් බලාපොරොත්තු වන විට ඒ දෙව්ලොව පංචස්කන්ධයද සංකත කියන මේ ස්වභාවයක් බැරි. ඊට ඒ ලබා ගැනීමට උවමනා කරන දේ ඇති කර ගැනීම සඳහා ද අපි විහෙතෙන්නට ඕනේ එයින්ද අපට කරන්නේ කුමක්ද? සපද්ද ලබා දෙන්නේ දුකක්. ඒකයි ඔය සංකථාර්ථය කියන එක තේරුම් ගන්න. සංකත. ඒ වගේමයි බබලෝ කියන්නේ. ඊට වඩා කරදර නේ. දැන් විඳින්නට ඕන බබලෝ උපදින්නට නම් මේ ඇස කන දිව නැහැ ශරීරය කියන මේ පසුඳුරන් පිනවන දේවලින් සම්පූර්ණයෙන් වළකින්නට ඕන. ඒවාට ඇලෙන ගතියෙන් හිල් පිටින්ම වෙන් වෙලා සිතේ ධානය, සිතේ ධාන tattවයට පමුණවාගෙන ඒ ධානයෙන් නොපිරිහි මිය යන්නට ඕන කෙනෙක් බඹලව උපදින්නට නම් බඹලව සිටින්නේ මේ කන්ධානම් පාතු භාවෝ කියා වදාළ පරිදි ස්කන්ධයන්ගේ ඇතිවීමක් ස්කන්ධයේ ඒත් පවත්නේ. ඉතින් ඒ ස්කන්ධ මේ ස්කන්ධවලට වඩා තමා ප්‍රිය කරන තමාගේ සිතම වඩන මන වඩන දෙයක් බැවින් ඒවා බලාපොරොත්තු වෙනවත් කෙනෙක්. නමුත් ඒවා නිකම් බලාපොරොත්තු වූ පරිදි ලබන්නට බෑ. ඒ සඳහා වුණා කරන දේ සකා සකස් කරන්නට ඕන. සපයන්නට ඕන. ඒ සැපීමේදී කෙනෙකුට යම් තාක් දුක් ලැබේ නම් ඒ දුක් ලබා දෙන්නේ කුමකින්ද? භක්ම ලෝකයේ ලැබෙන ස්කන්ධ පංචකයෙන් මේ දැන් අපට ලබා දෙන දුක. භක්ම ලෝකෙන්නට ඕන කරන එකනට ලබා දෙන දුක. මෙන්න මේ විදිහට බලන විට ඒ දුක කියන එක බුදුරජාණන් වහන්සේ වදාරන්නට මුලටම යොදාගත්ත ජාති කියන්නේ. ජාති කියන්නේ අපි උපදීමේ නැත්නම් පහළවීම සංඥාන්ගේ පහළවීම ඇතිවීම කියන මේ තමයි දුක. ඒ මොකද මේ පිළිබඳ දැන් අපි ගනිමු මේ භවය ගැන මේ භවය ගැන කලකතොත් මේ භවයේ අපට යම්තා කරදර හිරිහැර ගඩගෙඩි වන පිළිකා කැමති දේ නොලැබීම නොකමැති අය සමග ඇසුරු කිරීම ආදී කොට ඇති කවර හෝ දුක මේ භවෙහිදී අපට ලැබෙනවා නම් ඒ ලැබෙන්නට මූල කාරණය ප්‍රධාන දේ උනේ කුමක්ද? ජාතිය. ඒ ජාතිය හැම දුක්ම ගලා එන තන හැටියටයි දක්වන්නට තිබෙන්නේ. ඒක නැවතුන. ඉතිරි දුක් එකක්වත් නැහැ. ඒ නිසායි බුදුරජාණන් වහන්සේ ජාතියෙන් දුක වදාරන්නට පටන් ගත්තා. ජාති. එතකොට පටන්ගත් තැනම ඒ කියන්නේ එක එක භවයක් පිළිබඳ ඒ බුදු ඇතිවීමේ භවයේ ඇතිවීම නැත්නම් ඒම දුකයි කියලා දැක්ුවේ ඒ දුක් සියල්ලම මෙතනින් ලියලන්නේ. ඒ නිසා. ඒ නිසායි වඩා. ඉතින් ඊට වඩා තවත් ඒ ජාති දුක ගැන කතා කරන විට මෞකුස ප්‍රතිසම්බි ගන්නා සත්‍යයන් පිළිබඳව විශේෂයෙන්ම මිනිසුන් පිළිබඳව බොහෝම දක්වලා තිබෙන දුක. මේ කිමතුන් කියවලා ඇතිනේ පිළිබඳව. ඒ මෞකුසෙහිදී මේ මව් කුස ප්‍රතිසන්දි ගන්නා සත්‍යය පිළිබඳව කියන්නේ ඒ සුවඳ වර්ගවලින් යුක්ත වූ බොහෝම මනවදන සිත පිනවන මේ තැනක ඇතිවන පහළවීමක් නොවේයි කියන ඒ පරම ජීවිච්ඡ කියලා කියන්නේ පරම ජීවිතය කියන්නේ ඉතාම පිළිකුල් වූ තන හැටියට දක්වන. එහෙම තැනකයි මේ සත්‍යයේදී ඇතිවීමක්. එදින් මුල්තරම් සම්බාධ තැනක්. සම්බාධය ගැන බැලුවා නේ. සම්බාධය කියන්නේ බොහොම හිරිහැර. බොහොම සීමා වූ තැනක්. පහළවක්. ඊළඟට ඒ ගබ්බ පරිහරණ මූලක දුක්ඛය කියලා විස්තර කරන තැන වෙනවා ඒ මවගේ ඇවතුම් පැවතුම් නිසා ඒ කුසෝත් දරුවාට ඇතිවන තත්ත්වය. ඉතින් හැබැයි අපි ඒවා එකක්වත් අපට දැන් මතක නෑ අපේ අපට හිතා ගන්නටත් බැහැ. එහෙත් බුදුරජාණන් වහන්සේ සියල්ලදත් බැරි. උන්වහන්සේ මේ එක එක තත්වයක විසින් ඒ මව් කුසෙහිදී කවර කවර තත්වයේ දුක් ලැබුවද කියන එක උන්වහන්සේ වෙතට ගියොත් නම් ප්‍රකාශ කරන්නටත් පුළුවන්. ඒ තරම් උන්වහන්සේ ඒක දැනවලා. ඒ ගර්භ පරිහරණ මූලක දුක්ඛය කියන එක. ඊළඟට ගර්භාවක්‍රාන්ති මූලක දුක්ඛය කියලා ඒ ගැබෙන් පිටවන අවස්ථාවේදී ඇතිවන දුක. ඒ හැම එකක්ම අපේ බණ පොත්වල විස්තර කරලා ඒ මේ ජාති දුක දැක්වීමට ඒවා ප්‍රකාශ කරලා තියෙනවා. නැතුව පුදු ජාතිය, ජාතියේ දුකක් නැtei කියලා සමහර වෙනමත් කියනවා. ඉපදීමේ දුකක් නැtei ඒ ඉපදීම නිසා ඇතිවන දුක නිසායි බුදුරජාණන් වහන්සේ ජාති දුක්ඛ නැහැ. ඉපදීම දුකක් නෙවෙයි නම් වහන්සේ බදාරන්නට ඕනේ. ඉපදීම නම් දුක් නෙවෙයි. එතන සිතයි දුක් ඇතිවන්නේ කියලා. එහෙම නෙවෙයි මන්ට වදාළේ. ජාතිති දුක්ඛාත්. ජාතියද දුකයි. එමකද ජාතිය කියන එක කෙනෙක් බොහොම කැමති වෙන දෙයක්. ජාතිය කියන්නේ ඉපදීම. නොඉපදී ඉන්නට කැමති අයත් සිටිනවා. මේ නොඉපදී ඉන්නට කැමති අයත් සිටිනවා. නමුත් ඒ කැමැත්ත ඉතුරු වෙන කැමැත්තක් නොවේ. ඒ ඉතුරු වෙන කැමැත්තක් නොවන්නේ ඉපදීමට හේතු වෙන කරුණු සියල්ලම එලෙසම පවතිද්දී කෙනෙකුට බෑ ඒ ඉපදීම නවත්තන්න. කොහේ හරි Tamante කර්මානුරූපව ඉපදීමට සුදුසු තැනක ඒ සිටියකට අනුතුරුව ප්‍රතිසන්දිය ලැබෙනවා. ඒක නවත්තන්නට කාටවත් අපි මෙහිදී මොනතරම් උත්සාහ ප්‍රයෝග සිදු කළත් ඒ සත්වයන් කොහේ හරි උපදින්නට ඕනේ යම් කිසි තැනක. ඒ ප්‍රතිසන්දි ගන්නට ඕන. ඒ කර්මානුරූපව. ඉතින් උපදින්නට තැන් වශයෙන් සාමන තිබෙනවා 30 කියලා. ඒ 30 තලයේ එක එක ලෝකයක් පිළිබඳව දක්වන්නේ සක්වලක් පිළිබඳව. ඉතින් සක්වලවල් කියන ඒවා අනන්තයි අප්‍රමාණයි අපේ ධර්මයේ ඇතුළේ. චූල වී ලෝක ධාතු, පහත් වී ලෝක ධාතු, මහ පහත් වී ලෝක ධාතු ඔය ආදි වශයෙන් මේ ලෝක ධාතු අනන්ත අප්‍රමාණව තිබෙනවා. ඒ අනන්ත අප්‍රමාණ ලෝක ධාතුන්හි සත්වයන් වාසය කරන භූමි තිබෙනවා. ඒ භූමිවල දැන් දසදහසක් සක්වල වල ගැන සඳහන් කරනවා. ඒ දසදහසක් සක්වල වල තිබෙනවා මිනිස්්‍ය ලෝක, මිනිස්්‍ය භූමි. මනුෂ්‍යයන් උපදින තැන් දසදහසක්. දෙව්ලෝව දසදහසක්. ඒ එක එක දෙව්ලෝවක්. යන්නේ චාතුර් මහරාජික, තාවතිංස, යාම, කුසිත, නිම්මාන රති ඒව දසදහසක්. ඒ කියන්නේ දසදහසක් සක්වලින් පැන්නේ දිව්‍ය ධර්මයෙන් දසදහසක් සක්වලින් පැන්නේ දිව්‍ය ධර්මයෙන් ඒ බුදුරජාණන් වහන්සේ නැතන් ඒ සම්පූර්ණ දිව්‍ය රාජයන්ට ආරාධනා කළයි කියලා දැන් බුදුවන්නට කාලයයි. ඒ නිසා කාලෝ යන්තේ මහාවීර ආදි වශයෙන් ආරාධනා කළ ඒ දසදහසක් සක්වල ඒ දසදහසක් සක්වල තිබෙනවා දසදහසක් චාතුර්මහා රාජික සාවිතිංස යාම කුසුත නිමාන රති පරමින්ත වසවත්ති මේ මම වලින් දක්වන ඉතින් බුදුරජාණන් වහන්සේ අභිධර්ම දේශනාව සඳහා ඒ කෞතුසා දෙවිලොවට වැඩම කළ අවස්ථාවේදී දසදහසක් සත්වලින් දෙවිවරුන් ධර්මයන් දෙවිවරුන් කැමිනුනා ඒ බණ අසන්න. බණ අසන්න. ඒ දසදහසක් සත්ව. ඉතින් ඒ සත්වලවල දසදහස් නෙමෙයි අනන්තයි. එනිකානේ දැන් මේ සත්වලවල් පිළිබඳව කතා කරන විට ජාතිච්ඡෙත්ත ආඥා ආමාච්ඡෙත්ත විසක්ඡෙත්ත කියලා කොටස් තුනකට බෙදාගත්තා. ජාති ක්ෂේත්‍රයේ කියන්නේ සිද්ධාර්ථ කුමාරයන් වශයෙන් දැන් මේ බෝධිසත්වයන් වහන්සේ නමකගේ බුදුවන ආත්ම භාවයේ මේ බෝධිසත්වයන් වහන්සේගේ මෞපුසින් බිහිවීම සිදුවන දිනෙහිදී උන්වහන්සේ බෝධිග්‍රම මූලෙහි සවාසනා සකලක්ලේශයන් ප්‍රහීන කොට බුදු වන අවස්ථාවේදී උන්වහන්සේගේ පළමු ධර්ම දේශනාව පවත්වන අවස්ථාවේදී සියලු බුද්ධ කෘත්‍යයන් අවසන් කොට පරිනිර්වාණ කියන්නේ උන්වහන්සේගේ ස්කන්ධ පරිනිර්වාණය සිදුවන අවස්ථාවේදී කියන මේ අවස්ථා හතරකදී ප්‍රධාන වශයෙන් කම්පාවන්නේ ඒ ಜಾති ක්ෂේත්‍රය. ඒ ಜಾති ක්ෂේත්‍රය තමයි දසදහසක් සක්වල. ආඥා ක්ෂේත්‍රය කියන්නේ වහන්සේ ඒ බුදු අනුර පිහිටුවා දේශනා කොට වදාළ සමහර සූත්‍රාර්ථ පිළිනවා. එයින් අප ප්‍රධාන වශයෙන් අපි ඉතාම හොඳින් දන්න එක තමයි රතන සූත්‍ර දේශනාව. ඒ රතන සූත්‍ර දේශනාව මොනතරම් සක්වලවල ආඥා චක්‍රය පතුරවමින් පැවතු දේශනාවක් හැටියට දක්වන්නේ කෙල ලක්ෂයක් නේ කෙල ලක්ෂයක් සක්වල කෙල ලක්ෂයක් කියන්නේ කෝටි ලක්ෂයක් කෝටි ලක්ෂයක් චක්‍රවාලයන් තිබ ඒ ආඥා ක්ෂේත්‍රය විෂය ක්ෂේත්‍රය කියන්නේ විශේෂේත්‍රය කියන්නේ උන්වහන්සේගේ නුවණින් සර්වඥතා ඥානයෙන් දැකිය හැකි ලෝක ඒවා සීමාවක් නැහැ අනන්ත අප්‍රමාණ ඒවයි විශේෂේත්‍රය කියන්නේ අනි ඉතින් එහෙමනම් ඒ තැන්වල සත්‍යයන්ගේ උපත සිදුවෙනවා. එහෙම උපත සිදුවෙන නිසා තමයි බෞද්ධයන් විශේෂ ප්‍රාර්ථනාවක් කරන්නේ. පිටසක්වලට නූපදින් වාච ඒ පිටසක්වල නූපදින් වායි කියන්නේ මොකද? මේ බුදුබණ අසන්නට බුදු කෙනෙකු දකින්නට ඒ ධර්මයට අනුව පිළිපදින්නට අවස්ථාවක් ඒ තැන්වලදී ලැබෙන්නේ නැහැ. එනිසා මේ සත්වල වලට මේ සත්වල වල උපදේ සිටින අය යනවා. එහෙම තහනමක් නෑ යන්න. යනවා. නමුත් ගියාම කප්පේ ඒකයි. අනේ ඒ නිසා කෙනෙක් දැන් සමහරු කියනවා මේ වැඩි දෙනා බුදුරජාණන් වහන්සේ වදාරනවා මහණෙනි මිනිසුන් අතර ජීවත්ව සිටින අය අතර නියගොස් වැඩි දෙනා උපදින්නේ නිරයෙහි පිරිසඳුන්ව නැත්නම් ප්‍රේතයන්. නැවත මිනිසුන් වන්නේ ටික දෙනයි. එහෙමයි බලාරා. ඊළඟට දෙවියන් අතර දෙවිවරුන් වශයෙන් ජීවත්ව සිටින නමුන්ගේ වැඩි දෙනා මෙරි උපදින්නේ නිරෙහි තිරිසනුන් අතර ප්‍රේතයන්. නැවත මිනිසුන් වන්නේ දෙවියන් වන්නේ ටික දෙනයි. මොනවද එහෙම වදාරනවා. ඉතින් එහෙම වදාරා පිරෙන බැරි සමහරව අහනවා. එහෙමනම් තත්ත්වය මේ මිනිස් ලෝකේ මොකද මේ මිනිස් ජනගහනය වැඩි වන්නේ? මොකද අප හිතාගෙන ඉන්නේ අපි දන්නේ මේ ලෝකේ විතරයි තියෙන්නේ. මේ ඒකමනම් හිතන්නේ. කොයි තරම් ලෝක ධාතු තිබෙනවද? ඒ ලෝක ධාතු වල මේ හැම මොහොතක්ම ඔවුන්ගේ කාලයෙන් අපේ කාලේ නෙවෙයි. දැන් අපි දැන් දරුත් දන්නවනේ. දැන් මේ මේ වේලාවේ අපේ රටේ මේ වේලාවේ සමහර රටවල මීට පෑ ගරමක් ඉස්සරයි එහෙම එහෙම වගේ වේලාව වෙනස් වෙලා තිබෙනවා. එහෙම ගත්තම අපට මේ පැය 24ක් කියා ගනු ලබන දවස දවසේ හැම මොහොතක්ම යම්කිසි රටක යම්කිසි තැනක යම්කිසි කාලයක් මේ කාලයට සමාන නොවන වෙනස් කාලයක්. ඉතින් මේ තැන්වල උපදාය සිටින අය ඒ චිත වෙනවා. මෙහි ඉපද සිටින අය මෙතනින් චිත වෙලා ඒ ඒ තැන්වල උපදිනවා. ඔයා දිවසේන් ඒ සිදුවන සිද්ධිය ඒක අපේ ඇසකින් අපගේ නුවණකින් හිතාලා තීරණයකට බහින්නට පුළුවන් එකක් නොවේ. බුදුරජාණන් වහන්සේ නම් වහන්සේගේ විශේෂ නුවණක් වූ චිතුපපාත ඥානය මෙහෙවා වහන්සේ බැලුවා. වහන්සේට තේරුණා. කොහොමද දැක්කේ වහන්සේ? ඉමේ වත භන්තෝ සත්තා කාය විචරිතේන සමන්නාගතා වචී විචරිතේන සමන්නාගතා මනෝ විචරිතේන සමන්නාගතා අරියානං උපවාදකා විච්ඡා විත්තිකා විච්ඡා විත්ති සම්ම සමාදාන තේ කායත් භේදා පරං මරණ අපායන් දුක්ගති නිරයන් පන්නා එයාට වශයෙන් මේ සත්‍ය ඔහු කාය දුස්චරිත වාග් දුස්චරිත මනෝ දුස්චරිත කියන මේවා සිදු කළා ආර්ය උපවාදය කළා මිත්‍යා දෘෂ්ටි ගත්තා ඒ මිත්‍යා දෘෂ්ටියෙන් යුතුව ඒ ඒ කර්ම සිදු කළා ඒ හේතු කොටගෙන ඔව්හු මෙරි නිර්හි උපන්න තිරිසනුන් උපන්න ප්‍රේතයන් උපන්න කියලා වහන්සේ ඒ සත්‍යයන්ගේ චිතු උත්පත්ති දැක්කා ඒ වගේම උන්වහන්සේ දැනවදාලා ඉමේ වත බොන්තෝ සත්තා කාය සුචරිතේන සමන්නාගතා වචී සුචරිතේන සමන්නාගතා මනෝ සුචරිතේන සමන්නාගතා අරියාණං අනුපවාදකා සම්මා දිට්ඨිකා සම්මා දිට්ඨිකම් සමාදාන තේ කාය සම්භේදා පරමරණ සුදති සග්ගන් ලෝකම් කුපන්න ඒ විදිහට ඒ දෙව්ලොව උපන් අය මිනිස් ලොව උපන් අය ඒ විදිහට තුන්හන්සේ දැක්කා සමන්නාගතා නුවණින් ඒ හැම දිනම ඒ තැන්වලට පැමුණුනේ මොන හේතුවෙන්ද මොන කාරණයෙන්ද කියන එකත් උන්වහන්සේ දැක්කා. ඒකයි උන්වහන්සේ දක්වදාරන්නේ යථා අමූපගේ සයථාපි භික්කවේ ද්වේ අගාරා සම්විද්වාරා සත්‍ය චක්කමා පුරිසෝ මධ්‍යේ සිතෝ පස්සෙය්‍ය මනුස්සේ ගේහං පරිසංතේති නික්කමන්තේති අනුසංකරන්තේති අනුවිකරන්තේති ඒව මේවාහං කෝ භික්කවේ දිබ්බේන සත්ුණා විසුද්ධේන අතික්කන්ත මානස කියන සත්‍යේ පස්සාමි සවමානේ උපජ්ජමානේ හීනේ කණිතේ සුවන්නේ දුබ්බන්නේ යථා කම්මූපගේ සත්‍යේ පද යථා කම්මූපගේ සුගතේ දුගතේ යථා කම්මූපගේ එතන එහෙම වදාරන්නේ සුගතයේ සුගතියට පැමිණියා වූ දුගතයේ දුර්ගතියට පැමිණියා වූ සත්‍යයක් මොහොත දකින් කියලා වදාරන කුමක් නිසාද යථා කම්මූපගේ කර්මය වූ පරිදි ඔවුනගේ කර්මය වූ පරිදි ඒ ඒ කර්මයෙන් ඔවුනව ඒ ඒ තැනට පත්කලේ ඒම පත්කල ඒ භවවල උපදින සත්‍යයන් දකි. යව වහන්සේ වදාලා තමන් වහන්සේගේ මේ නිමිත් ඇස ඉක්මවා පවත්නා වූ දිවසින් කියන සිතූපපාතක් ඥාන. ඉතින් එහෙම දුටු භක්මයන් පිළිබඳව දැක්ක ඒ බුදුරජාණන් වහන්සේ මේ දුකයි කියන එක අන් කිසි තැනක තිබෙන දෙයක් නොව ඒ දුක තිබෙන්නේ මෙහිමයි කොහිද මේ බිම පොළවේ මහ පොළවේ එහෙම නෙවෙයි අහස නෑ මේ එක එක පංචස්කන්ධයේ කී පවත්නා දෙයක් බව වදාළා ඒ නිසා තමයි කෙනෙක් දුකෙන් නිදහස් වෙනවයි කියන්නේ මේ පංචස්කන්ධයන්ගේ නැවත නැවත හට ගැනීම නවත්වා ළීමයි. දුකෙන් නිදහස් වීමයි කියන්නේ. එබැවින් මහන්ස වදාලා ගමනේන ච පත්තබ්බෝ ලෝකස්සන්තෝ කුඩාචන නච අපත්තා ලෝකන්තං දුක්ඛාති පමුචන එහෙමයි වදාළේ ගමනේන ච පත්තබ්බෝ ලෝකස්සන්තෝ කුඩාචන ලෝකයේ කෙලවරට ඇවිදලා ගිහින් ගමන් කරලා නැත්නම් වෙන වෙනත් වාහනයකින් ගිහිල්ලා යන්ත්‍රයකින් ගිහිල්ලා කෙනෙකුට කවදාවත් ලෝකේහි කෙලවරට පැමිණෙන්නට බෑ. මෙච අපත්වා ලෝකන්තං. ඒ වගේම ලෝකාන්තයයි කියන ස්කන්ධ පංචකයේ පිළිබඳව ලෝකාන්තයට නොපමින ඒ එතන ලෝකාන්තයේ කියන නිවනට නොපමින දුක්ඛ අත්ති ප්‍රමෝචනං දුකෙන් නිදහස් වීමක්ද නැත්තේය. ඒ නිසා ඒ දුක තිබෙන්නේ කොහෙද කියලා හොයාගෙන යන්නට අමුතු තැනක් නැහැ. දුක තිබෙන්නේ මේ පංචස්කන්ධෙයි. එහෙනම් පංචස්කන්ධයම තමයි දුක. ඒ නිසා බුදුරජාණන් වහන්සේ ජාපිති දුක්ඛා කියා ඉපදීම ස්කන්ධයන්ගේ පහළවීමම දුකයි කියලා වදාරලා ඊළඟට ජරා ඒ ಜಾති වශයෙන් ඇතිවෙච්ච ඒ ස්කන්ධ පංචකය ඇති වුණු මොහොතේ පටන් නැවත නැවතත් ඊවාට ආයත ආයු කාලය ගත වෙලා නැති වෙනවා ඒ අතරේ ඇති වෙන ඇති වෙන හැම ප්‍රතිවේගයේම තිබෙන්නේ එක ආකාර පැවැත්මක් නෙවෙයි වෙනස් වෙවි යාම ඒකයි විපරිණාමය කියන්නේ නැත්තම් ජරාව ජරාව කියන්නේ ඒකයි දැන් අපි කවුරුත් ඉපදුණු අවස්ථාවේ තත්වෙහි නිරෙහි සිටින්නේ. ඉපදිලා දවස් ගණනක් ගිය තැන, මාස ගණනක් ගිය තැන, අවුරුදු ගණනක් ගිය තැන අපගේ ශරීරෙහි ඇතිවෙනු ඒ මෘදු මොළොත් බව ආදී නැත්නම් දැකුම් කළු බව කියන මේවා දැන් එකක්වත් නැහැ. දැන් අමුතු තත්වයකයි සිටින්නේ. මොකද්ද මේ අපට උනේ? ඒක අපි අහුවොත් කියන්නට තියෙන මොකක්ද? මේ ජරාවට පැමිණීම වෙලාසිය. මේ ජරාව විකටම සිදුවන සිද්ධියක්. හැබැයි අපට ඒ ජරාව පිළිබඳව බුදුරජාණන් වහන්සේ වදාරලා තිබෙන්නේ මෙතන ජරා කියලා. ඒ ප්‍රකට ජරාව, තෙනෙන්නේ ජරාව. තෙනෙන ඒක පිළිබඳව ජරා දුක්ඛාක. තෙනෙන ජරාව තමයි ඒ කණ්ඩිච්ඡං පාලිච්ඡං වලික්කච්ඡතා ආයුනෝ සංඝානි ඉන්ද්‍රියානං පරිපාකෝ අයං උච්චති ජරා එන්නවද කණ්ඩිච්ඡං දත් ගැටෙනවා කැඩෙනවා මේ ඇට ආදිය දිගෙනවා ඒක කණ්ඩිච්ඡං විශේෂම ඔය දත් ගැටීමකට කණ්ඩිච්ඡං පාවිච්ඡං කියන්නේ කෙස් පැසීම පැසීම අපි කොයිතරම් ඩයිගෑවන් පැසෙන එක පැහැදන්නේ ඈ ඒ දෛයානික වෙන මේක. පැහැෙන එක සිද්ධියක්. ඒක ඒ ප්‍රකට ජරාව කාලිච්ච. වල් කැචක. හැම රැළි වැටෙනවා. අවකින් යම් කිසි උපකරණ යොදලා මසාජ් කරලා මොනහරි කරලා හැමේ අර රැලි වැටෙන ගතිය නවත්වා ගන්නට ඒක ටිකක් කල්පසු කරන්නට කොයිතරම් උත්සාහ කළත් රැලි වැටෙනවා. වල් කැචක. ආයනෝ සංහානි. ඒකට නම් කිසිම ප්‍රතිකර්මයක් නැහැ. ආයනෝ සංහානි කියන්නේ Tamange ආයු කාලේ නැත්නම් දිනෙන් දින දිනෙන් දින ජීවිතය ගෙවි ගෙවි යනවා. අපි කියත හැකි ඕනනම් සමහර කියනවානේ වලපයයි ගොඩපයයි කියලා. ඒ වගේ මරණයට කිට්ටු වෙනවා. ආයුනෝ සංහානි. ඉන්ද්‍රියානම් පරිපාකෝ ඉන්ද්‍රියානම් පරිපාකෝ කිව්වේ ඉන්ද්‍රිය කිව්වේ ඇස කන දිව නැහැය ශරීරය හිත කියන මේ හය. ඒ හයම ඉන්ද්‍රිය. ඒ ඉන්ද්‍රියන් පරිපාක කියන්නේ ඒවායේ නේරීම. ඒ නේරීම කියන එකෙන් අදහස් කළේ ඒවායේ තිබෙන ස්වභාව ශක්තිය පිරිහීගෙන යාම. පිරිහීගෙන යාම. දැන් ඒ தත්වයෙන් දැන් ඒ නිසා සමහර විටක එක වයස් සීමාවකට ගියාම කුඩා කාලේ තම සමහර විටක සමහර විට මතකයි අවුරුදු දෙක තුනේ කාලෙදී සිදුවෙච්ච දේවල් දැන් කියත හැකියි. නමුත් ඊයේ රෑ මොනවද කෑවේ කියන එක ඇහුවොත් ඒ කියන්නට බැරි තරම්. නැත්නම් ඊයේ මොනවද කිරියේ කියලා Tamanට හිතා ගන්නට බෑ. අසුවල් වේලාවේ කුමක්ද කළේ? එහෙම හිතා ගන්නටත් බැරි තරම් අයිති. සමහර ඉන්නවා ඊට වඩා වෙනස් තත්ත්වයක. මා දන්න කෙනෙක් ඉන්නවා උපාසිකාවක් ඒ උපාසිකාවගේ තියෙන ස්මරණ ශක්තිය හරි පුදුමයි. අවුරුදු 40කට පෙර යම් කිසි දිනක දානයක් දුන්නා නම් ඒ දානෙට ගත්ත සියල්ලම කීත හැකි. මේ දැන් කියනවා. මෙන්න මේවා තිබුණා, අසුවල් දේ තිබුණා, අසුවල් දේ තිබුණා, මේවයි දුන්නේ. මම හැදුවේ මේවත් ඔක්කොම තියෙනවා. අර පුදුම ශක්තියක් ඒක මේ එහෙම හැම දිනකම නෑ. ඒ ඒ ස්මරණය කියන මේ සිහිකිරීමේ ශක්තිය කියන එකද මේ ඉන්ද්‍රියන්ට සම්බන්ධ එකක් මනින්ද්‍රියට සම්බන්ධයි. ඒ මනින්ද්‍රියේ විකෘතියක් නැත්නම් වෙනස් වීමක් වෙනවා. වෙනස් වීමක් වෙනවා. සමහර විටක කෙනෙකුට හිතෙනවා. ඇයි මේ தත්ත්වය උනේ මට කියලා. මට මෙච්චර විදිහට පාඩම් තිබුණා. හොඳට මතක තිබුණා. දැන් මොකද මේ தත්ත්වය කියලා ඒක තමයි මේ වයසට යනවායි නැත්නම් ජරාවයි කියන්නේ. ජරාවයි. මා දන්නවා කෙනෙක් ඒ තැනත්තා පරවක් වයස් ගත වෙලා ඉතින් ගෙදර තිබුණු පොල් ටික ඉවර වෙලා වත්තේ තිබුණා පොල් ගහක් කලින් පොල් ගස් ගිහිල්ලා හොකට පුරුදුයි පොල් ගහ ගෙඩියක් කඩා ගන්නට ගහකට නැගින්න ගියා මොකද මට බැරි ගහේ නඩක් නෙවෙයි ගහේ බොහොම පහත් කරන්නේ දෙපාරක් තුන්පාරක් උඩට ඇදෙනකොට වෙනඳ දෙගත්තා දැස්ලා ඒ මොකද උනේ කියලා. මං කිව්වා ඔක තමයි ජරාව කියන්නේ. ඈ ජරාව. පිරිහෙනවා. සමහර විට අපට පේන්නේ නෑ අපේ පිරිහීම. පිරිහීම කියන්නේ ශරීරවත්. ශරීරයේ පිරිහීම කාටවත් බලක්වන්නට පුළුවන් දෙයක් නෙවෙයි. ඒක සිදු වෙනවා. ඒ සිද්ධිය මොන තරම් ඉගෙන දැන් දැන් ඔය වඳුරන්ගෙන් මුණාදාරගෙන තිරියන් වෙන්නට වැඩ කරන මිනිස්සු කියන්නේ ඒ කොහොම කළත් මේක මේ දිගටම පවත්වාගෙන යන්නට පුළුවන් දෙයක් නෙවෙයි නිසා. ඒක එහෙම තත්ත්වයක්. පංචස්කන්ධයේ ඇති ඒක. නමුත් තමයි නොපිරිහි ඉන්නට ඕන දේකුත් තිබෙනවා. අන්න ඒක පිරිහිනොත් තමයි නරක. ඒ නොපිරිහි ඉන්නට ඕන කොයිතරම් වයසද ගියා. වයස යන එක ශරීර ශක්තිය පිරිහෙන එක අස්කන්නාසාදී ඉන්ද්‍රියන්ගේ තියෙන ශක්තිය පිරිහෙන එක කාහටවත් බලක් වන්නට පුළුවන් දෙයක් නෙවෙයි. ඒවා පිළිගන්නට. නමුත් නොපිරිහෙලා තබා ගත යුතු දෙයක් තිබෙනවා. බුදුරජාණන් වහන්සේ වදාරනවා එක කොහොමද? එක තැනකදී අංගුත්තර නිකායේ සූත්‍රයේ උන්වහන්සේ වදාරනවා මතකද ඈ නෑ ඒක නෙමෙයි නෑ ඒක ඒ නකුල පිතා නකුල මාතාවට කිව්වේ නකුල පිතාට කිව්වේ ශරීරය පිළිබඳව. ඒ ඒ රෝගී ස්වභාවය ශරීරයට වැළඳෙන රෝගය පිළිබඳව ඒ වදාළා. ඒක නෙවෙයි අංගුත්තර නිකායේ ඒ දුක නිපාතී එන්නේ ඒතම් පටිච්චසම් දික්කවේ පරිහාදී නම් යදිදම් සංඥා පරිහානි කියලා එන්නේ. ඒක. දැන් ඒ ඒ සූත්‍රයේ හැටි එහෙමයි වදාරන්නේ. මහණෙනි ඒ ඥාතීන්ගේ පරිහානිය. ඒක අත්තමිදන් ආ එහෙමයි බලන්න. අත්තමිදන් විච්ඡවේ පරිහානියන් යදිදන් ඥාති පරිහානිය. යදිදන් භෝග පරිහානිය. එහෙම බලන්න. ඥාති පරිහානිය, භෝග පරිහානිය කියන මේවා අත්තමිදන් ඒක ස්වල්ප වූ දෙයක් මහණෙනි. ඒකන් පටිකිට්ඨං විච්ඡවේ පරිහානියන් යදිදන් අඤ්ඤා පරිහාර මහන්නේ ඊට වඩා බොහෝම පිළිකුල් සහගත ඉතාම නරක පිරිහීමක් නුවණේ පිරිහීම පඤ්ඤා පරිහානී කියලා. අනේ ඒ නිසා අපි ශරීරය පිරිහීගෙන යන එක වළක්වන්නට බෑ. නමුත් ක්‍රමයෙන් අපි ප්‍රඥා කියන නුවණ පිරිහෙන්නට නොදී දියුණු කරගෙන යන්න ඕනේ. ඉතින් ජීවු කරගෙන යන මාර්ගයේ යෙදෙන කිමතු බොහොම සිතනාපාතයි. සිතනාේ කාරණේ තේරුම් අරගෙන මොකද්ද අප විසින් කළ යුත්තේ කියලා තේරුම් අරගෙන ඒ කටයුත්තේ යෙදෙන පිරිස ඉන්නවා. මොකද්ද ඒක බුදුරජාණන් වහන්සේ වදාරනවා එක අවස්ථාවකදී වදාලා කාහටද ඒ වදාළේ අර හඳුරුව කවුද මෝහ ඒහි පිච්ච කෝටි කෝටිල කෝටිල හාමුදුරන්ටයි ඒ වදා කෝටිල මාර්ග දෙකක් තිබෙනවා මොන මාර්ග දෙකද නුවණ පිරිහෙන නුවණ වැඩෙන ඒ මාර්ග දෙක දැනගෙන ඒ පිරිහෙන මාර්ගය අත්හැරලා වැඩෙන මාර්ගෙහි සමාව යොදවා ගන්නීය යෝගාවේ ගායති භූලි අයෝගා භූරි සංඛයෝ ඒතං වේදා පතන්නත්වා භවාය විභවායච්ච තථාත්තානං නිවේසෙය්‍ය යථා භූරි පවද්දති යෝගාවේ ජායතේ භූරි යෝග කිරීම නැත්නම් භාවනා කිරීමෙන් නුවණ වැඩේ නැත්නම් නුවණ ඇතිවේ ජායතේ භූරි අයෝගා භාවනා නොකිරීමෙන් එහි නොයෙදීමෙන් භූරි සංඛයෝ නුවණ පිරිහේ ඒතං වේදා පතඤ්ඤත්වා මේ කියන ලද දෙවදෑරුම් මාර්ගය දැනගෙන නුවණ පිළිහෙන මාර්ගය නුවණ වැඩෙන මාර්ගය කියන මේ දෙක දැනගෙන තථාපානං නිවේසෙය යථා භූරි පවද්දති යම්සේ නුවණ වැඩේද අන්න ඒ මාර්ගෙහි තමාව පිහිටුවා ගන්නේය ඒ කියන්නේ තමාව මේ මාර්ගෙහි ගෙන යන්නේ මොන මාර්ගෙද නුවණ වැඩෙන මාර්ගය වූ භාවනා මාර්ගය එහෙම වදා ඉතින්